දේවයයි. ධර්මානුශාසනාව උතුම් බුදු තෙමගුල නිමිත්තෙන් පටිච්ච සමුප්පාදය ඇසුරෙන් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව වෙනුවෙන් මෙම ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සීතාවකපුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රපති පඬිත කණම්පැල්ලේ සුමන නන්ද ස්වාමීන් වහන්සේයි.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 තත්ත කතමං තණ්හා පච්චයා උපාදානං කාමූපදා කාමූපාදානං දිට්ඨි උපාදානං සීරබ්බතෝපාදානං අත්තවාද උපාදානං ඉදං උච්චති තණ්හා පච්චයා උපාදානාති ධර්ම ශ්‍රවණාබිලාසී සදහවත් කාරුණික පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට අප වෙත ලැබී තිබෙන්නේ උපාදානයේ නම් කවරේද? පටිච්ච සම්පාද දේශනාවට අයත් ඒ අංග අතර ඊ타ත්ම වැදගත් අංගයක් තමයි උපාදානය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊතා වටිනා ධර්ම කොටාසේක අභිධර්ම පිටකේ විභංගප්පකරණේ අඩංගු පටිච්ච සමුප්පාද සූත්‍රයේ පටිච්ච සමුප්පාද විභංගයට අයත් මාතෘකා පාඩයක් මා විසින් මුලින් ප්‍රකාශ කරන්නට යෙදුණා තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමාගුල සිදුණු මේ වෙසක් වකවානුව තුල අපි උත්සාහ කළ යුතු වන්නේ ඒ ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා වදාළ ධර්මානු ධම්ම පටිපදාවේ යෙදීමට ආමිෂා ප්‍රතිපත්ති පූජාවන් අතර ධම්මානු ධම්ම පටිපදාව හෙවත් ප්‍රතිපත්ති පූජාව ඊ타ත්ම ශ්‍රේෂ්ඨ වෙනවා. යෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය කියලා සඳහන් වෙන්නේ යම් කෙනෙක් තථාගත අමාමයනී සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවන් පවත්වනවා නම් ඒ පූජාවන් අතර උතුම්ම පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළවන ශ්‍රේෂ්ඨතම උතුමාන් වහන්සේ. උන්වහන්සේගේ ගුණ සමුදාය මේ මෙතකයි කියලා වචන වලින් ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අප්‍රමාණ ගුණ සමුදායේ මහා කරුණාව, මහා ප්‍රඥාව, ඒ වාගේම අසරණයින් සඳහා පිහිටවීම සියලු සතුන් පිළිබඳව දයාවෙන් අනුකම්පාවෙන් කටයුතු කිරීම වැනි ඒ විශාල ගුණ සමුදායෙන් අංශු මාත්‍රයක් හරි අපේ ජීවිතවලට සම්බන්ධ කර ගැනීම තමයි ඊ타ත්ම වටින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කරුණාව මෛත්‍රිය ඒ වාගේ මුදිතා උපේක්ඛා ආදී මේ බඹ විහරණ සුළුවෙන් හෝ අපේ හදවත් වල ඇති කර ගන්නවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේට සිද්ධ කරනු ලබන උතුම්ම පූජා. පින්වත්නි, පටිච්චසමුප්පාදය මොනතරම් ශ්‍රේෂ්ඨද වැදගත්ද කියලා පසුගිය ධර්ම දේශනාවලින් ඔබ ශ්‍රවණය කළා. මේ සංසාර සාගරයෙන් එතර වීම සඳහා අපි පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත යුතුමයි. ඒ ගැඹුරුයි. එක්තරා අවස්ථාවක ආනන්ද හාමුදුරුවන් වහන්සේ අග්‍ර උපස්ථායක හාමුදුරුවන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පටිච්චසමුප්පාද දේශනාව බොහොම සරලයිනේ. ඒ අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවනේ කියලා සඳහන් කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය තමයි ආනන්දේ සීක යන්නට එපා. පටිච්චසමුප්පාදේ ඊටාම ගැඹුරුයි. ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්චසමුප්පාදෝ. ඒතස්ස ආනන්ද ධම්මස්ස අනනුබෝධා අපපටි වේදා. පින්වත් ආනන්දය ඒ ධර්මය අවබෝධ නොකිරීම නිසා ප්‍රතිවේද නොකිරීම නිසා මේ සත්වයින් සසර ඉක්මවන්නේ නැතුව බොහෝ කාලයක් සසරේ ඇලී ගැලී දුක් විඳිනවා. ඒ නිසා පින්වත්නි අපි පටිච්චසමුප්පාද ධර්මය මේ ආකාරයට අවබෝධ කර ගැනීම වගේම එය පසක් කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා නිවන් අවබෝධය සඳහා ධර්මය දකින්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැකීම යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යම් කෙනෙක් ධර්මය හොඳට දකින්නවා නම් අවබෝධ කරගන්නවා නම් එය බුදුහාමුදුරුව දැකීම හා සමානයි. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති යම් කෙනෙක් මම දකින්නවා නම් ඔහු ධර්මයේ දකින්න කෙනෙක්. ඒ වගේම යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති යම් කෙනෙක් ධර්මය දකිනවා කියලා කියන්නේ පටිච්චසමුප්පාදය දැකීම. ඒ නිසා පින්වත්නි, මේ පටිච්චසමුප්පාදේ තණ්හාව මුල් කරගෙන හටගනු ලබන උපාදානය පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. උපාදාන කියන වචනේ අපිට නිතර අහන්න ලැබෙනවා. පාදානය කියලා කියන්නේ දැඩිව අල්වා ගැනීම. උප ශබ්දය උපායාස උපකුට්ඨාදී දැඩිව අල්වා ගැනීම කියලා අපේ පොතපතේ සඳහන් දැඩි වෙහසකින් යුක්තව ඒ වාගේම යමක් ග්‍රහණය කර ගැනීම. මේ හරියට සර්පෙක් ගොදුරක් අල්වා ගැනීම හා සමානයි. සර්පෙක් ගොදුරු කර ගන්නා වූ කුඩා සත්වෙක් අල්ලා ගත්තයින් පස්සේ සත්වයා අත් ලේසියෙන් අතාරින්නේ නැහැ. සමහර වෙලාවට තමන්ගේ ජීවිතයට හානියක් වුණත් ඒ ගොදුර අතාරින්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්වත්නි මේ තණ්හාව ප්‍රත්‍ය කොටගෙන හටගන්නා උපාදාන. තණ්හා පත්‍ය උපාදාන. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාදාන ප්‍රත්‍ය විශේෂයෙන්ම කොටස් හතරක් වශයෙන් දක්වනවා. තත්ත කතමං තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව ආශාව හේතු කොටගෙන පුද්ගලයා තුල ක්‍රියාත්මක වන්නා වූ දැඩිව අල්වා ගැනීම හතරක් පිළිබඳව සඳහන් ඒ හතර තමයි කාමෝපදාන කාමෝපාදානං ඒ වගේම දික්ඛි උපාදානං සීලබ්බත උපාදානං අත්වාද උපාදානං කියලා කොටස් හතරක් මෙන් කාමෝපාදානං කියලා කියන්නේ කාම සම්පත් පිළිබඳව දැඩිවල්වා ගැනීම. එය තණ්හාව පදනම් කරගෙනමයි පවතින්නේ. ඒ වගේම ඉතිරි උපාදානයන් තුන. ditthi උපාදාන, සීලබ්බත උපාදාන, ඒ වගේම අත්වාද උපාදාන. එය සඳහන් වෙන්නේ දෘෂ්ටි ගණයට. සත්වයන් තුල ප්‍රධාන වශයෙන් බලපවත්වන ක්ලේශ ධර්ම දෙකක් හැටියට දක්වනවා තණ්හා දිට්ඨි තණ්හාව හා දෘෂ්ටිය තණ්හාව කියලා සඳහන් වෙන්නේ කෙබඳු මනෝභාවයක්ද කියලා ඔබ හොඳට අවබෝධ කරගෙන ඒ වගේම වටහාගෙන තියෙනවා තණ්හාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ කොට වදාළේ කොටස් 3කින් යුක්තයි. යායන් තණ්හා, පෝනෝ භවිකා ආදී වශයෙන් සඳහන් කරනවා. ඒ තණ්හාව පුනර්භවය ඇති කරන්නට සමත් වෙනවා. නන්දි රාග සහගත తත්‍ර తත්‍රාදි නන්දිනි. යම් යම් දේවල් වල ඇලීම ඇති කරනවා. එතකොට ඒ අනුව පින්වත්නි කාම තණ්හා භව තණ්හා කියලා කොටස් තුනකින් යුක්ත ඒ තණ්හාව හේතු කොටගෙන තමයි මේ සඳහන් කරන උපාදානය හටගන්නේ. අපි සාමාන්‍යයෙන් සැපය හැටියට කතා කරන සෑම දෙයක්ම. ඒ වගේම අපි වටා එකතු කරගන්න බොහෝ සම්පත් තියෙනවා. ඒ සම්පත් අතර ධනය, ඒ වගේම මිල මුදල් ඒකම යාන වාහන ඉඩකඩම් ඒ වගේම දුවා දරුවන් ආදී වශයෙන් ලෞකික සම්පත් අපි ගොඩනගා ගන්නවා එකතු කර ගන්නවා ඒවායේ ස්වභාවය කෙබඳුද කියලා අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ ඉන්වත්නි ප්‍රදේශනා කොට වදාලා ප්‍රධාන වශයෙන්ම අස්සාද ආදීනව නිස්සරණ කියන මේ කරුණ තුන ඔස්සේ තමයි අපි ඒව වටහා ගත යුතු වන්නේ. අස්සාද කියලා කියන්නේ මේ සඳහන් කොට බදාලී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේවා නිසා යම්කිසි ආකාරයක ආස්වාදයක් අපිට ඇති වෙනවා. ඒක තමයි අස්සාද. යම්කිසි සතුටක්, සොම්නසක්, ඒ වගේම ඒවා පිළිබඳව ඇලුම් කිරීමක් ඇති හැබැයි ඒ අපි ලබන සතුට සොම්නස හැමදාම ඒ ආකාරයෙන්ම ලබන්න පුළුවන් කමක් නැහැ. එය වෙනස් වෙනවා. ඒක තමයි ආදීනවය. ඒ වගේම ආදීනවය නිසා අපිට දුක හට ගන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙච්ච தત્ත්වය වෙනස් වෙනකොට අපිට ස්වභාවයෙන්ම විපරිණාම දුක්ඛේ හටගන්න. ඒ නිසා නිස්සරණ කියලා සඳහන් කරන්නේ මේ සම්පත් වලින් ඈත්වීම මිදීම අත්හැරීම සඳහා අපි පුරුදු පුහුණු වෙන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ කාම සම්පත් අත්හරිනවා කියන කාරණාව බොහොම අපහසු දෙයක් හැටියට සඳහන් කළා. දැන් මේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන්ගේ පුතණුවන් නන්ද කුමාරයා. නන්ද කුමාරයා පින්වත් ජීවිතේ ඊ타ත්ම වටිනාම අවස්ථා තුන යෙදිච්ච දවසේ තමයි මේ රජමාලිගාවට බුදුරජාණන් වහන්සේ වඩින්නේ. නන්ද කුමාරයාගේ අභිෂේක මංගල්‍යය, සරණ මංගල්‍යය, ගෘහ ප්‍රවේශ මංගල්‍යය. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැඩම කළා දන්වලඳ අවසානයේ නන්ද කුමාරයාට පාත්‍රය දීලා බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩම කළා. දැන් නන්ද කුමාරයා මේ පාත්‍රය දැන් බුදුරජාණන් වහන්සේ ලබා ගනී. ආපසු ගණී කියන හැඟීමෙන් පස්සෙන් ගියා. ගිය නන්ද කුමාරයාගෙන් බුදුරජාණන් වහන්සේ විමසන ප්‍රශ්නේ තමයි නන්ද ඔබ පැවිදි වෙන්නට කැමතිද? පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය නිසා ඒ වගේම උන්වහන්සේ පිළිබඳව තියෙන බැඳීම භක්තිය නිසා නන්ද කුමාරයා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම කැමති. නමුත් ඔය වචන කිව්වට නන්ද කුමාරයාට සිහිපත් වෙන්නේ අර අතර මගදී තමන් විවාහ ජීවිතයට පත්වීම සඳහා සිටියේ කුමරිය ජනපද කල්යාණිය ඇය කරන ප්‍රකාශය මොකද්ද නන්ද ඔබ ඉක්මනින් එන්න කියන ප්‍රකාශය පින්වත්නි එහෙම පැවිදි ජීවිතයට ඇතුළත් වෙච්ච මේ නන්ද කුමාරයාගේ මේ සම්පත් පිළිබඳව කාම සම්පත් පිළිබඳව පවතින ආශාව දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මොනතරම් වෙහසක් ගත්තද කියලා මේ පින්නතුන් දන්න. මේ නන්ද කුමාරයා පැවිදි වුණාට හිතුවේ ගිහි ජීවිතේ පිළිබඳවමයි. කවද්ද මම මගේ මාලිගාවට ගිහිල්ලා මගේ පෙම්වතියා සමග සුවසේ ජීවත් වෙන්න කියලා හිතුවා. ඉතින් පැවිදි ජීවිතේ ගත කළේ පින්වත්නි කායසෝ විතරයි. ඉතින් ගිහි ජීවිතේ ගත කළා. කොහොම හරි බුදුරජාණන් වහන්සේ මේ නන්ද කුමාරයාව දිව්‍ය ලෝකයට සැදවාගෙන ගියා. දිව්‍ය ලෝකයට යන අතරමඟ පිච්චිලාගේ හේනක ඒ වාගේම ඒ ගින්නෙන් පිච්චිච්ච වැඳිරියෙකුත් දකින්න සැලැස්සුවා. අන්නේ අවස්ථාවේදී එහෙම දැකලා ඊළඟට දිව්‍ය ලෝකයට ගියයින් පස්සේ නන්ද කුමාරයා කල්පනා කරනවා මම මේ දිව්‍ය ලෝකයට ආවේ දිව්‍යාංගනාවන් දකින්න. නමුත් ඔවුන් මේ ආකාරයට බොහොම ලස්සන ඉතාමත්ම රූප ස්වභාවයෙන් යුක්ත වුණත් ඒ අයත් කවදා හෝ විනාශයට වෙනසට විපරිණාමයට පත් වෙනවා නේද කියලා ඒ හැටියට නන්ද කුමාරයාගේ කාම සම්පත් පිළිබඳව ඇල්ම දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අවශ්‍ය මඟ පෙන්වීම සිද්ධ කළා. ඒ නිසා පින්වත්නි බුද්ධිමත් ඇත්තන් ඒ වගේම ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන අය මේ කාම සම්පත් බොහෝම අල්පාස්වාද දෙයක් හැටියට සඳහන් කළා. න කහාපන වස්සේන තිත්ති කාමයේ ස්විජ්ජති. අපස්සාදා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිත. මනුස්සයෙන්ට මොන මොන සම්පත් ලැබුණත් එයින් සෑහීමකටපත් වීමක් නැහැ. බොහෝ වෙලාවට ඒ අයගේ හිතේ තියෙන හැම වෙලාවෙම අඩුවක් මට අහවල් අහවල් දේ ලැබෙන්නට ඕන. මේ ලැබිලා තියෙන දේවල් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාම සම්පත් කියන ඒවා සෑහීමකටපත් වෙන දේවල් නෙමෙයි. ඒ නිසා අපස්සාද අල්පාස්වාද ඇති දේවල්. ඒ නිසා බුද්ධිමත් අය මේ කාම කාම සම්පත් වලින් මිදීමට උත්සාහ කරනවා. පින්වත්නි ඒ අනුව මේ පින්නතුන් දන්නවා රට්ඨපාල කුමාරයා ඒ වගේම තිප්පලි මානවික මානවකයා මේ අයට ලැබිච්ච සම්පත් පිළිබඳව අපේ බණ පොතේ සඳහන් වෙනවා. රට්ඨපාල කුමාරයාට මහා විශාල වස්තු සම්භාරයක්. ආවුණු 80 කෝටියකට අධික වස්තු සම්භාරයක් තිබුණා. නමුත් ඔහු කල්පනා කළා මේ මොන වස්තු සම්භාරයක් තිබුණත් මගේ ජීවිතේ මේ දුක කියන එක මට ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. ධනෙ තිබුණට ඒ වාගේම බලය තිබුණට පරිවාර සම්පත්තිය තිබුණට පින්වත්නි මේ දුක ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම ඒ වගේම අපි අකමැති දේවල් සිද්ධ වීම කියන මේවා වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ බඳු උතුමන් විශේෂයෙන්ම ඒ කාම සම්පත් කියන ඒවා අලුයමලු කෙලපිඩක් මෙන් හැරදෙන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ වාට ඇලොම් කිරීමම තමයි අපේ ඊළඟ භවයේ සඳහා හේතු වෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු ලබා ගන්න අපේ ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන් අරමුණු හා ගැටීම නිසා ස්පර්ශය නිසා තමයි අපිට යම්කිසි ආකාරයක බින්දනයක් ලැබෙන්නේ. පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. පින්වත්නි, තණ්හාව ප්‍රත්‍ය කොටගෙන තමයි උපාදානේ හටගන්නේ. ඒ අනුව පින්වත්නි මේ උපාදානයන් විශේෂයෙන්ම කාම උපාදාන කියන මේ උපාදානයන් අපි ඇති කරගන්නා ආකාර දෙකක් පිළිබඳව සඳහන් වෙනවා. කාම සම්පත්, වස්තු සම්, වස්තුකාම, ක්ලේශකාම කියන දෙආකාරයි. ඒ වගේම ඒවාට ඇලුම් කිරීම, ආදරය කිරීම, සෙනෙහස දැක්වීම නිසා තමයි පින්වත්නි අපි ඒවා පාදානය කිරීම නිසා තමයි ඊළඟ භවයක් අපි සකස් කරගන්නේ. ඒ නිසා භවය කියන්නේ පැවැත්ම. ඒ පැවැත්මට යොමු වෙන්නේ යොමු වෙන කාරණා අතර පළවෙනි දේ හැටියට සඳහන් කරනවා මේ කාම උපාදානයි. ඊළඟට සඳහන් කරනවා දික්ටි උපාදාන. දික්ටි කියලා සඳහන් වෙන්නේ අපි යම් කිසි දෙයක් පිළිබඳව ඇති කර ගන්නා වූ දැකීම දැකීම් වර්ග දෙකක් අපේ බණ පොතේ සඳහන්. ඒ දැකීම් වර්ග දෙක තමයි සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි. සම්මා දිට්ඨි කියලා කියන්නේ නිවැරදි දැකීම. ජීවිතය පිළිබඳවත් ලෝකය පිළිබඳවත් නිවැරදි දැකීමක් ඇති කර ගන්න පුළුවන් නම් ඒ අයට පුළුවන්කම ලැබෙනවා මේ සසර දුකෙන් මිදෙන්න. සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් නම් සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් අපි වටහා ගත යුතු වෙනවා ලෞකික ජීවිත ගත කරනකොට පින්වත්නි අපි විශේෂයෙන්ම සම්මාදිට්ඨිය ඇති කරගත යුතු ආකාරය පිළිබඳව සඳහන් වෙනවා එයින් එකක් තමයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය කර්මය කර්මඵල පිළිබඳව හරි දැකීම තියෙන්නට ඕනේ. ඒ වාගේම පින්වත්නි චතුසත්‍ය කතා සම්මාදිට්ඨි චතුරාර්ය සත්‍ය පිළිබඳව හරි දැකීම ඇති කර ගන්නවා නම් ඊටත් වඩා වටිනා දැකීම. ඒ නිසා ඒ දිට්ඨිය හේවත් දැකීමෙහි එක අවස්ථාවක් හැටියට සඳහන් කළා මේ සම්මාදිට්ඨි. ඊළඟට මිච්ඡාදිට්ඨි මිච්ඡා මිච්ඡාදිත්‍ය හැටියට සඳහන් වෙන්නේ වැරදි දැකීම. පින්වත්නි මේ ලෝකයේ පිළිබඳව තමන්ගේ ජීවිතයේ පිළිබඳව වැරදි ආකාරයට දකිනවා නම් ඒ අයට කවදාවත් මේ සසරෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ලෞතර බුදු පියාණන් වහන්සේ දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේදී පැහැදිලි කළා උන්වහන්සේ පහළ වූ වකවානුවේ පැවතිච්ච මේ වැරදි දැකීම් පිළිබඳව ඒ නිසා මේ කාල සීමාවේ සමාජයේ සඳහන් කළ එක පැත්තකින් දික්ටි ජාලයක් හැටියට දික්ටි ජාලං ඒ වගේම දික්ටි කාන්තං දික්ටි විසුකං දික්ටි විප්පන්දිතං කියලා සඳහන් කළා දික්ටි ජාලයක් ඒ දැල දැලක් හා සමානයි දැලක පැටලුණායින් පස්සේ ඒ දැලෙන් මිදෙන්න සෑහෙන ආයාසයක් දරන්නට ඕන ඒ වගේම තමයි කාන්තාරයකට වැටුණායින් පස්සේ මේ කාන්තාරේ කාන්තාර පිළිබඳව මේ පින්නතුන් නාලා තියෙනවා වැලි කතරවල් මරු කතරවල් ඒ වගේම සොරුන් ගැවසෙන තෝර කතරවල් මේ වගේ කාන්තාර වලට හසුණයින් පස්සේ ඒ ලේසියකින් අපිට බේරෙන්න පුළුවන්කමක් නැහැ ඒ නිසා එබඳු කාල පරිච්ඡේදයක් හැටියට සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලය. ඒ කාල සීමාවේදී පින්වත්නි වැරදි දෘෂ්ටීන් මිත්‍යා දෘෂ්ටීන් 62ක් පිළිබඳව සඳහන් වෙනවා. ඒවා විශේෂයෙන්ම පූර්වාන්ත කල්පිත, අපරාන්ත කල්පිත, ඒ වාගේම සංඤීවාද, අසංඤීවාද, නේව සංඥා, නාසඤ්ඤාවාද ආදී වශයෙන් සඳහන්. ඒවා සියල්ලක්ම තුලින් අපිව යොමු කරන්නේ වැරදි ක්‍රියාදාමයන් වලට එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා විශේෂයෙන්ම දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා ඒ කරුණු 10ක්. මිනිස්යා තුල පහළ වෙන වැරදි දෘෂ්ටීන් 10ක් පිළිබඳව. මේ දානමාන ආදී ඒ වගේම මහා යාග හෝම ආදී ප්‍රතිඵලයක් නැහැ. නත්ති දින්නම් නත්ති ඊටං. ඒ වගේම නත්ති හුතං නත්ති මාතා නත්ති පිතා තමන් මෙලවට බිහි කරපු දයාබර මෑණියන් පිළිබඳව පියතුමා පිළිබඳවවත් සමහරුන්ට විශ්වාසයක් නැහැ අම්මා කියලා කෙනෙක් නැහැ ඒ වගේම අම්මා කියලා කෙනෙකුට සැලකීමෙන් ඒ වගේම අවශ්‍ය යුතුයකම් කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නැහැ නැත්ති මාතා කියලා කිව්වේ ඒකයි ඒ වගේම පියා පිළිබඳවත් එහෙමයි නැත්ති පිතා නැත්ති අයං ලෝකෝ නැත්ති පරෝ ලෝකෝ මේ ලෝකේ මෙලව කියලාත් නැහැ පරලෝක කියලාත් ඒ වාගේම මේ ලෝකී මේ මනවින් දැන ලෝකයාට කරුණ දේශනා කොට වදාරන ශාස්ත්‍රෝන් වහන්සේලාත් නැහැ. ඔය විදිහට පින්වත්නි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය යම් කිසි කෙනෙක් තුල හට ගන්නවා නම් ඒ අයට කිසිදු ආකාරයකින් මේ සසරෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නිවන් අවබෝධය සඳහා අවශ්‍යම අංගයක් තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා කරණීය මෙත් සූත්‍රයේදී ඔබ නිතර ශ්‍රවණය කරන පරිශීලනය කරන කරණීය මෙත් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනාකට වදාළේ මේ සියලු ආකාරයක දෘෂ්ටි දෘෂ්ටිං මුලින් සඳහන් කරපු ආකාරයකට ආකාරයට විශාල ප්‍රමාණයක් තියෙනවා ඒවා ප්‍රධාන වශයෙන් බැලුවොත් ගොඩවල් දෙකකට දාන්න පුළුවන්. සාස්වත දිට්ඨි, උච්ඡේද දිට්ඨි කියලා. ඒ වගේම ආත්ම දෘෂ්ටි ආදී වශයෙන් මේවා සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යථාර්ථය දකින්න බාධාව. යථාර්ථය දකින්නට නම් දුක දුක හට ගැනීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මඟ නිසියාකාරව අවබෝධ කර ගන්නට නම් පින්වත්නි අවශ්‍යයි මේ සියලු ආකාරයේ දෘෂ්ටීන් වලින් බැහැර වීම දිට්ඨිංච අනුපගම් ඒ දෘෂ්ටීන් බැහැර කිරීම ඒ නිසා ඒ දෘෂ්ටීන් නිසා තමයි පින්වත්නි බොහෝ අය භවයට වැටෙන්නේ ඒ නිසා මේ උපාදානය නිසා භවය හට ගන්නවා කිව්වේ ඒ වැරදි දෘෂ්ටීන් නිසා බොහෝ කාලයක් මේ භවයට වැටිලා භවයේ දීර්ඝ කාලයක් ගමන් කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණාව හැටියට පැහැදිලි කළා සීලබ්බත උපාදාන. සීල බුත පිළිබඳව ඇලීම. සීලය කියනක පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අපේ කායික වාචික සංවරය. ඒ අවශ්‍යමයි විමුක්තිය ලබා ගැනීම සඳහා. නමුත් වැරදි ආකාරයේ සීල වෘත සමාදන් වෙනවා නම් ඒ වගේම එයින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පින්වත්නි අත්තකිලමතානි යෝගිය වැනි අංශවලට වැටෙනවා නම් ඒ අයට කවදාවත් මේ ලෝකේ විමුක්තිය කරා ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේ සීල වෘත නිසා බොහෝ අය දුකටපත් වෙනවා. දැන් මේ පින්නතුන් දන්නවා මේ සීල වෘත වෘත සමාදානයන් විශේෂයෙන්ම විවිධ සතුන් වගේ චර්යාවන් පවත්වපු ඇත්තන් පිළිබඳව මේ පින්න තුන අහලා තියෙනවා. ඒ අනුව ගෝ වෘත, අජ වෘත, සුනක වෘත, ඒ වගේම කුක්කුර වෘත ආදී වශයෙන් සඳහන් වෙන වෘත සමාදානය. මේවා සියල්ලක්ම අයත් වෙන්න පින්වත්නි අත්තිකිල මතාණියෝගයට. එදා බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ වෘත සමාදානයන්හි නිරත වෙච්ච ඇත්තන් පිළිබඳව කරන ලද ප්‍රකාශ එක අවස්ථාවක් තමයි පින්වත්නි දීඝනිකායේ පාටික කියන සූත්‍රේ මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා පින්වත්නි අචේලකව එහෙම නැත්නම් නිර්වස්ත්‍රව සුනකේක් වශයෙන් වගේ වෘත සමාදානයේ දෙච්ච පුද්ගලයෙක් පිළිබඳව කෝරක් හත්තිය කියලා. මේ කෝරක් හත්තිය සුනක උතේ සමාදන් වෙච්ච කෙනෙක්. සුනකෙක් වගේ තමයි නිතරම ඇවිදින්නේ. ඒ වගේම භාජනයකට ආහාර දුන්නායින් පස්සේ ඒක අනුභව කරන්නේ බිම දැම්මොත් තමයි ආහාර අනුභව කරන්නේ. ඒ වගේම සුනකයා නිදා ගන්න ආකාරයට නිදා ගන්නවා, හැසිරෙන ආකාරයට හැසිරෙනවා. ඉතින් මේ හැටියට බුදුරජාණන් වහන්සේ මේ කෝරක් කත්තිය පිළිබඳව සුනක්කත්ත කියන හාමුදුරුවන් වහන්සේට සඳහන් කරනවා සුනක්කත්ත මේ කෝරක් කත්තිය සුනක වෘතය පුරනවා සුනක වෘතය පුරන ඔහු ඊළඟට උපදින්නේ දුගතිය කාලකංජ කියන අසුරේ අසුරනිකායේ තමයි උප්පත්ති ලබන්නේ ඒ වගේම යම්කිසි හැසිරීම් රටාවක් අනුගමනය කරනවා නම් යම්කිසි කෙනෙක් හොඳ හෝ නරක ඒ හැසිරීම රටාව අපි සඳහන් කරනවා පුරුදු පුහුණු කිරීමක් හැටියට කර්මය හැටියට ඒ අනුව ඒ හැසිරීම රටාව පුරුදු පුහුණු කරනවා නම් මරණින් පසුවත් ඒ ඇත්තන් ඒ ස්වභාවයටම තමයිපත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ කුක්කුරවත්තිය කියන සූත්‍රයේදී පින්වත්නි මේ ස්වභාවය පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා අවස්ථාවකදී පැමිණෙනවා පින්වත්නි සේනිය පුන්න කියලා දෙන්නෙක් මේ දෙන්නම වෘත සමාදානයේ නිරත වෙන අය. සුනක වෘතය සමාදන් වෙන ශ්‍රේණියක් ඒ වගේම පුන්න කියන තැනත්තා ගෝවෘතයේ සමාදන් වීමත් කරපු දෙන්නේ. මේ දෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සමීපයට පැමිණලා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මෙන්න මේ ආකාරයට ශරීරයට දැඩිසේ දුක් දීලා විමුක්තිය හොයනවා. අපි මරණින් පසු ඒ බලාපොරොත්තු වෙන විමුක්තියටපත් වෙනවාද කියලා අහන. එන්නවත් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ පිළිතුර තමයි යම් කිසි කෙනෙක් ජීවත් වෙලා ඉන්න අවස්ථාවේදී සුලකේක් හැටියට හැසිරීම රටාවන් පවත්නවා නම් ඒ වගේ මේ කටයුතු කරනවා නම් මියගියයින් පස්සෙත් ඒ අයට ඒ ස්වභාවය තමයි අත් වෙන්නේ. ඒ නිසා මේකෙන් පස්සේ සුනකාත් භාවවල තමයි උප්පත්තිය ලබන්නේ. ඒ නිසා පින්වත්නි අපි මතක තියාගන්නට ඕන මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න අවස්ථාව තුළදී යම් යම් ආකාරයට යම් යම් හැසිරීම් රටාවන් සිද්ධ කරනවා නම් මృత සමාදාන ආදී යෙදෙනවා නම් ඒ අනුව අපි දුකටයිපත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ වෘත සමාදාන ආදිය පිළිබඳව උපාදාන වශයෙන් අල්වා ගන්නවා නම් ඒ වෘත සමාදාන ඔස්සේ අපිට භවය සකස් වෙන්නේ ඒ වගේ තිරිසං භව අසුරනිකාය වල උප්පත්ති ලැබීම වගේ ආකාරයට තමයි භවය සකස් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්වත්නි පැහැදිලි කළා සිව්වැනි උපාදානෙ අත්වාද උපාදාන අත්ථ කියලා කියන්නේ තමා පිළිබඳ. ඒ වගේම තමා පිළිබඳව මමය මාගය කියන හැඟීමෙන් යුක්තව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එතෙන්ද පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා ඒ තැනත්තාට ඇතිවෙන්නේ ආත්ම දෘෂ්ටිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම බොහෝ ස්ථානවලදී පැහැදිලි කරලා තියෙන්නේ පින්වත්නි අපේ මේ ශාරීරියේ පවතින කිසිම දෙයක් කිසිම රූප ධර්ම වශයෙන්ුත් නාම ධර්ම වශයෙන්ුත් පවතින සෑම දෙයක්ම පින්වත්නි වෙනස්සටපත් වෙන දේවල් හැටියටයි පැහැදිලි කළේ. රූපය කියන එක රූපය අපිට බාහිරව පවතින බාහිරව දකින්න ලැබෙන රූපය පින්වත්නි පැහැදිලි කොට වදාලේ මොහොතින් මොහොත වෙනස්සටපත් වෙන දෙයක්. ඒ වාගේම අනිත්‍යතාවයටපත් වෙන දෙයක්. ඒ නිසා ඒ රූපය පිළිබඳව යම් කිසි කෙනෙක් උපාදාන උපාදාන වශයෙන් දැඩි ඇලීමක් ඇති කර ගන්නවා නම් රූපං මම එවාගෙම රූපං ඒසෝ හමස්මි රූපං මේ අත්තා සමනුපස්සති ආදී වශයෙන් රූපය මම වෙමි රූපය මගේ ආත්මයයි මම රූපය වෙමි ආදී වශයෙන් රූපය ආත්ම ආත්ම වශයෙන් අල්ලා ගන්නවා නම් පින්වත්නි එතන ඇති වෙන්නේ ආත්ම දෘෂ්ටිය ඒ නිසා වේදනාව පිළිබඳවත් එහෙමයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට දේශනා කොට වදාලා අපේ මේ ශරීරය සකස් වෙලා තියෙන ස්කන්ධ පංචකයකින් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ගොඩවල් පහෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒක හරියට පෙන්වත්නි අපි බෙදලා බැලුවොත් අපේ මේ ශරීරයේ කොටස් කොටස් වලට බෙදලා බැලුවොත් ඒ කවදාවත් ස්ථිර ස්වરૂපයක් නැහැ. වෙනස් වෙනස් නොවන ස්වභාවයක් නෑ හැම දෙයක්ම වෙනසටපත් වෙනවා. වේදනාවත් එහෙමයි. ඒ වගේම සංඥාවත් එහෙමයි සංඛාර විඥාන ආදී වශයෙන් සඳහන් වෙන ස්කන්ධ පංචකය පිළිබඳව ආත්ම වශයෙන් අල්වා ගැනීම තමයි මෙතන සඳහන් කරන්නේ අත්වාද උපාදාන. ඒ වගේම සක්කාය දිට්ඨි කියලා සඳහන් කළා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ කාරණාව තමයි. මේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ පින්වත්නි නිර්වාණගාමී ප්‍රතිපදාව පසත් කරන්නට නම් මේ පංචස්කන්ධය පිළිබඳව පවතින මමය මාගය අපේය කියන මේ දැඩි අල්වා ගැනීම අත්හරින්නට ඕන. ඒ අල්වා ගැනීම යම්කිසි තැනක පවතිනවද? එතන පින්වත්නි භවය සකස් වෙනවා. ඒ නිසා උපාදාන පත්‍ය භවෝ කියලා සඳහන් කළේ නිසා ඒ අනුව පින්වත්නි මේ සඳහන් කරන භවයේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා භවයේ හට ගන්නට උපාදානේ හේතු වෙනවා වගේම පින්වත්නි භව දෙකක් පිළිබඳව සඳහන් කරනවා කත්ත කතමෝ උපාදාන පත්‍යා භව මේ උපාදානේ හේතු කොටගෙන පවතින මේ භවය ආකාර දෙකකින් දක්වනවා. කම්ම භව, ඒ වගේම උප්පත්ති භව කියලා. කම්ම භව කියලා කියන්නේ කවර දේවල්ද? එනවත්නි අපි මේ ලෝකෙ සිද්ධ කරන කර්ම කර්ම දෙආකාර වෙනවා ප්‍රධාන වශයෙන් කුසල කර්ම අකුසල කර්ම. ඒවා පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර කියලා කොටස් තුනක් යටතේ දක්වනවා. එතකොට ඒ ඔස්සේ තමයි පින්වත්නි අපි මේ උපාදාන හේතු කොටගෙන තවත් භවයකට ගමන් කරන්නේ. ඒ ගමන් කරන භවයන් විශේෂයෙන්ම සත්වයෙන් උප්පත්තිය ලබන ස්ථාන නවයක් පිළිබඳව අපේ මේ දේශනාවන්ගේ සඳහන් වෙනවා. නව සත්තාවාස කියලා. ඒ භවයන් අතර ප්‍රධානයි පින්වත්නි කාම භවය. කාමාවචර ලෝකවල උප්පත්තිය ලැබීම. කාමාවචර ලෝක 11ක් පිළිබඳව සඳහන් වෙනවා. එයින් පින්වත්නි හතක් කාම සුගති, ඒ වගේම හතරක් කාම දුගති. ඒ වගේම මෙතෙන්ටම සම්බන්ධ වෙනවා පින්වත්නි රූපාවචර ලෝක. රූපාවචර ධාන උපදවාගෙන යම් කිසි කෙනෙක් රූපාවචර බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබනවා නම් ඒ අය පින්වත්නි ඒත් භවයකටයි සම්බන්ධ වෙන්නේ. මොනතරම් හිත දිනුන තියුණු කළත් ධාන වඩලා ඒවා දිනුන තියුණු කළත් තවත් භවයකට බ්‍රහ්ම ලෝකයකට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා භවය සකස් වෙන්නට මේ සඳහන් කරන කර්ම හේතු වෙනවා. පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර. පුඤ්ඤාවි සංකාර කියලා කියන්නේ අපි කරන කුසල් දහම් එහෙම නැත්නම් පුණ්‍ය ක්‍රියාවන් ඒ වගේම අපුඤ්ඤාභි සංකාර කියන්නේ අකුසල්. ඒ අකුසල් වගේම ආනිඤ්ඤාභි සංකාර කියලා කියන්නේ අපි උපදවා ගන්නා වූ අරූපාවචර ධාන ආදී. ඉතින් මේ ඔස්සේ පෙන්වත්නේ අපි උපාත්‍ය ලබනවා අර කියපු ආකාරයට කාම භවයන්හි රූප භවයන්හි අරූප භවයන්හි උපාත්‍ය ලබන. ඉතින් ඒ නිසා අපි භවයෙන් භවයට ඉපදීම සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ උපාදානයේ ප්‍රධාන වශයෙන් හේතු වෙනවා කියලා අපි මතක තියාගන්නට ඕන. මේ එක කරුණක් පමණක් නෙමේ සත්‍යයාගේ සංසාර ප්‍රවෘත්තිය සඳහා හේතු වෙන්නේ කරුණ රාශියක්. එක හේතුවක් විතරක් නෙමේ. අවිද්‍යාව අපි මුලට දේශනා කොට වදාලා දේශනා කළාට සඳහන් කළාට අවිද්‍යාව එකම හේතුව නෙමෙයි මූල හේතුව නෙමෙයි අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන සංඛාරාදිය ඊළඟට සංඛාර ප්‍රත්‍ය කොටගෙන විඥාන විඥාන ප්‍රත්‍ය කොටගෙන නාම රූප ආදී වශයෙන් මේ ආකාරයට සසර අපේ පැවැත්ම සිදු වෙන්නේ ඒ ආකාරයෙන් ඒ නිසා සසර නැවැත්ම ඇති කර ගන්නට නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ පටිච්චසමුපාදේ පටිලෝමාංශය එහෙම නැත්නම් පටිලෝම ක්‍රමය අගේ ඉඳලා මුලට ත්‍යාත්මක වෙන ක්‍රමය තමයි දිනු තියුණු කරන්නට ඕනේ ඒ සඳහා මාර්ගය හැටියට බුදුහාඳුර අපිට දේශනා කොට වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් කිසි කෙනෙක් දියුණු කරනවා නම්, වඩනවා නම්, ප්‍රගුණ කරනවා නම් ඒ අයට පුළුවන්කම ලැබෙනවා සීල සමාධි ප්‍රඥා ඔස්සේ උතුම් වූ නිර්වාණගාමී ප්‍රතිපදාවටපත් වෙන්න. ඒ නිසා පින්වත්නි මා සදාං කරන්නට යෙදුනේ මේ ධර්ම දේශනාව තුළින් උපාදාන ප්‍රත්‍ය එහෙම නැත්නම් උපාදානය කියන්නේ කුමක්ද? උපාදානය කියලා කියන්නේ ජඩිව අල්වා ගැනීම. අපි අල්වා ගැනීම හතරක් පිළිබඳව මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළා. කාම උපාදාන, ඒ වගේම ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ හතර පිළිබඳව විස්තර කළා. ඉතින් මේ සියලු ආකාරයේම උපාදානයන් අපි සසරට පත් කරන්නට හේතු වෙන නිසා අපි උපාදානය කියන මේ දැඩිව අල්වා ගැනීම වෙනුවට අපි මතක තියාගන්න ඕන සෑම දෙයක් පිළිබඳවම ආශාව ඇලීම අත්හැරීම තුලින්ම උපාදානය බැහැර කිරීම තුලින්ම තමයි අපිට සාංශාරික විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා කාල වේලාවේ හැටියට මේ කරුණු සඳහන් කරන්නට යෙදුනේ මේ සඳහන් කරන්නට යෙදුනේ කාරණාවලට අනුව කල්පනා කළා අපේ මේ ජීවිතේ පාත්වා ගන්න අවස්ථාව තුළ යම් යම් ආකාරයේ කාම සම්පත් හැටියට කතා කරන දූ දරුවන් ඒ වගේම සල්ලි මිල මුදල් ඉඩ කඩන් අනිකුත් සම්පත් ආදී පිළිබඳව වුණත් සින්වත්නි අපි මතක තියාගන්නට ඕනේ ඒවා සියල්ලක්ම අපි අත්හැරිය යුතු දේවල් ඒ වගේම ඒවා නිසා අපිට දුක ජනනය වෙනවා එනිසා තමයි බුදුහාමුදුරෝ දේශනාකට වදාළේ කාමති කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති බය. කාමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. මේ කාමයන් නිසා තමයි මේ ලෝකේ ශෝකය බය හටගන්නේ. එනිසා කාමයන්ගෙන් මිදුණ තරමට, තේයන්ගෙන් වෙන්ුණ තරමට, මිදුණ තරමට පින්වත්නි ශෝකය බය අපිට ඇති වෙන්නේ නැහැ. ඒ දුරු කර ගන්න පුළුවන්. ඒ සඳහා මාර්ගය බුදුහාඳුරෝ පෙන්වා වදාළේ මාර්ගයේ ගමන් කිරීම තුළින් හැමදිනාටම මෙලොව සැනසීමත් පරලොව සැනසීමත් කෙලවර උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා අවසරයි ස්වාමින් වහන්ස අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට ප්‍රවීන් අමරසේකර මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පවුලේ සහ සම්බන්ධ පවුල්වල අයගේ දායකත්වයෙන් වසර 3කට පෙර පරලෝසපත් වූ ලිතුලි සෙහන්සා අමරසේකර දියණියට සහ වසර 8කට පෙර මිය පරලොව ගිය MAAS අමරසේකර මහත්මයා සහ පවුල්වලට සහ සම්බන්ධ මිය පරලොව ගිය ගිය ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මිල්නි අමලසේකර දියණිය ඇතුළු සියලුම ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා යක්කල කොස්කඳවල අංක 201 නිවසේ පදිංචි ප්‍රවීන් අමරසේකර මහත්මයා මීට වසර 10කට ඉහතදී මිය පරලොව ගිය කුසුමා ගුණරත්න මෑණියන්ටත් ඩේවිඩ් ගුණරත්න පියාණන්ටත් මීට මාස 5කට පෙර මිය පරලොව ගිය සම්පත් එන්නකෝන් මල්ලීට සහ සුනිල් පෙරේරා මස්සිනාටත් චන්ද්‍රා ජයවර්ධන නෑනාටත් කමලා රොසයිරෝ මෑණියන්ටත් ජෝසප් පීරිස් පියාණන්ටත් පියසීලී වික්‍රමතුංග පුංචි අම්මාටත් කරුණාරත්න වික්‍රමතුංග බාප්පාටත් මුනිදාස රණවීර අයියාටත් වෛද්‍යාචාර්ය සිරිසේන ජයකොඩි මහත්මයාටත් දෙපාර්ශවයේ මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමටත් කුඩා මිනිපිරිය වන ඔනාරා සෙනුල්යා ඇතුළු සියලුම මුණුපුරු මිනිපිරියන්ට ත්‍රිවිධ රත්නයේ පිහිටහා දීර්ඝායුෂ පැතීමටත් මැයි මස 8 වන දින උපන් දිනය සැමරූ මංජිත ලංකේෂ තෙන්නකෝන් පුතුට ඔහුගේ රැකියා කටයුතු සාර්ථක කර ගැනීමටත් මැයි මස 21 වන දිනට ජන්මදිනය සමරන ලක්සන්දී ජයවර්ධන දියණියට ඇගේ අධ්‍යාපන කටයුතු වලින් උසස් ජයග්‍රහණ ලබා ගැනීමට ප්‍රාර්ථනා කරමින්ද දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමටත් ලංකා වාසී ලෝකවාසී සියලුම දෙනාට නිරෝගී භාවය පැතීමටත් අරමුණු කරගෙන මෙම ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ දරනවා නුගේගොඩ කන්දවත්ත පටුමග අංක 19 ඒ නිවසේ පදිංචි දියණියන් වන රංජනී මල්ලිකා රෝහිණී පුෂ්පා ලලිතා බෑනනුවන් වන රණවීර ස්ටැන්ලි සහ ලේලිය වන රත්නා ලාලනී ජයකොඩි මහත්මිය ඉන්ද්‍රසාරපුර වසමේ B560න් එක නිවසේ පදිංචි වී සිට පරලෝසපත් වී අද දිනට වසර 13ක් පිරුණු HK ධර්මසේන ස්වාමියාට දරුවන්ගේ පියතුමන්ට නිවන් සුව අත් වේවා. වවුනේරි සීයාට, ජුලියට් ආච්චියට, විජේ ගුණවර්ධන තාත්තාට, දීපී ප්‍රේමසිරි තාත්තාට, සිරිසේන මාමාට සහ නන්දාට, පර්සීලියා සහෝදරියට, රංජිත් කුමාර බෑණනුවන්ට සහ වර්ග පරම්පරාවේ මිය පරලොව ගිය ඥාතීන්ට මේ පින් බලයෙන් නිවන් සුව අත් වේවා. සුජීවත්ව සිටින සීලින් රොඩ්රිගෝ ආච්චිට සහ පුෂ්පා ජෙනට් මෑණියන්ට දියණිවරු සිව් දෙනා සහ බෑනාවරු තිදෙනා සහ මුණුපුරු මිනිපිරියන් වන සොහෙල් මනුජය ආදිත්‍ය උතුමිනි බින්දි මිලාෂා ඉසුමි නෙතුලිකා තෙමිතරන් සිදු වෙතුම් සිතිලක බෝධි විහාරා දරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ඉන්ද්‍රසාරපුර වසම B561 නිවසේ පදිංචි පුෂ්පා ජෙනට් විජේ ගුණවර්ධන මහත්මිය 2017 අප්‍රේල් මාස 22 වෙනි දින පරිලෝසපත් ප්‍රේමවතී ධර්ම ගුණවර්ධන මෑණියන්ට සහ මීට වසර 52කට පෙර පරිලෝසපත් ඩොන් පීටර් කරුණාතිලක පියාණන්ට මෙන්ඩිස් කරුණාතිලක බාප්පාට ලීලාවතී කරුණාතිලක නැන්දනිය ඇතුළු පරිලෝසපත් වර්ග પરම්පරාගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට මෙම දායකත්වයේ දරනවා පානදුර ශ්‍රී ගුණරත්න පාරේ පදිංචි සීතා රංගනී කරුණාතිලක මහත්මිය. මේ මාස 16 22 වන දින 75 වන ජන්මදිනය සැමරූ මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරන සීතාරංගනී කරුණාතිලක මහත්මියට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ පිණිස මෙම ධර්ම දානමය පින්කම ආශිර්වාද වේවා. පස්්‍යාල බෝලාන ශ්‍රී සිද්ධාර්ථි විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම හා වැඩ සිටින්නා වූ ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමටත් සහන වැඩිහිටි සමිතියේ සමාජිකත්වයේ දරමින් සිට පරිලෝසැපත් වූ සියලු සමාජික සමාජිකාවන්ට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමත් දැනට සමාජිකත්වයේ දරන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය හා නමින් ජන්මාන්තරගත වූ සියලුම ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිසත් සදේවක සියලු ලෝක සත්වයාටත් ධර්මදේශකයන්න් වහන්සේටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සෝවාන් මගඵල නිවන් අවබෝධය පිණිස මේ ධර්ම දානමය කුසලය හේතු උපකාර වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා 25A මක්කානිගොඩ බටලීය සහන වැඩිහිටි සමිතියේ නිලධාරී මණ්ඩලය 2022 මැයි මාස 17 වෙනි දින 62 වන ජන්මදිනය සමරන විශ්‍රාමික ගුරු ගාමිණී අබේවර්ධන පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනය ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරනවා බිරිඳ පුෂ්පා කුමුදුනී මහත්මිය පුතා සඳුන් අබේවර්ධන හා ලේලිය නිසංසලා දයාරත්න. ඔවුන්ගේ ප්‍රාර්ථනය පරිදි 62 වන ජන්මදිනය සමරන විශ්‍රාමික ගුරු ගාමිණී අබේවර්ධන මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ ධර්මින් තමන්ගේ නමින් පරලෝ සැපත් වන්නට යෙදුණු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් පවත්වන්නටත් ඒ වගේම සුජීවත්ව වාසය කරන හැම දිනාටම ධර්ම දානමය පුණ්‍යාක්‍රියාවක් සිදු කර ගැනීමට බලාපොරොත්තුනේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා ආදී පැවැත්වීම් වශයෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය මේ ලෝකේ ශාසනය ආරක්ෂා කරන දෙවියන් අනුමෝදන් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගනිත්වා ඒ පරලෝ සැපත් වන්නට යෙදුන යම්තා ඥාති පිරිසක් පින් බලාපොරොත්තු සිටිනවා නම් ඒ අයටත් මේ පින් අත්පත් වේවා මේ පින් අනුමෝදන් වීමෙන් මේ පරිලෝකීය ඥාතීන් දුක්ඛිත ස්ථානවල උප්පත්ති ලබායත් නම් ඊන් අතමි දේවා සපවත් ස්ථානවල උප්පත්තිය ලබා ඇතනම් ඒ සප සම්පත් තව තවත් වඩා වර්ධනය කර ගනිත්වා කෙලවර ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන අමා මහ නිවන් සම්පත් සාත්සාත් කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන අතර සුජීවත්ව වාසය කරන ඒ වගේම අද දවසේ ජන්මදිනයන් ආදී සමරන සෑම දිනාටම ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය චිර ජීවනයේ සලසේවා කෙලවර, ජාත්‍යාදී දුකින් නිදහස් ලබන අමා මහ නිවන් සම්පත් සාත්සාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්මාශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම නිවන් සම්පත් සාත් සාත් වේවා පටිච්ච සමුප්පාදයේ ඇසුරින් අද ධර්මානුශාසනාව පැවැත්වුවේ කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සීතාවකපුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රපති පඬිත පූජ්‍ය කනම්පැල්ලේ සුමන කනම්පැල්ලේ සුමන නන්ද ස්වාමීන් වහන්සේයි. Thank you.